අග්‍රාමාත්‍යතුමා කිව්වේ ඒකනේ අවසානතේින් කිව්ව අවුරුදු 10ක සැරයක් දෙනවා. മന്ത്രിවරුන්ටත් ඊයේ දින්දු කරා ඉතින් අනිත් කටේ බලපත්‍ර දෙනවා නම් මන්ත්‍රීවරුන්ටත් දෙන්න කියලා. 10කට නෙවෙයිනේ මන්ත්‍රීවරු පත් වෙන්නේ අවුරුදු 5ටනේ. අවුරුදු 10කට පස්සේ 10කට දෙකක් දෙනවා ඒගොල්ලන්ට 20ක්. හොඳ දෙතොර මේකේ අවුරුදු 5කට පත් වෙනවා නම් ඉතින් අවුරුදු 5කට අලුතෙන් පත් වෙන කට්ටියටත් වාහනයක් දෙන්නේ. රජයේ සේවකයෝ වගේ සිය ගුණයක් ඇවිදින්න සිදු වෙනවා මහජන මන්ත්‍රීවරයෙකුට. ඉස්සෙල්ලම වාහන බලපත්‍ර ජයජයවර්ධන මහත්තයා දුන්නේ කාටවත් නෙමෙයි മന്ത്രിවරුන්ට විතරයි. ඒක වෙන රටවල් වල දෙන්නෙත් එහෙමයි. ඉන්දියාවේ නම් ගුවන් බලපත්‍රයක් දෙනවා.